දැයි අපේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ආරාධනා කරමු රජවීර පාස්කම්මඩ ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සතිವಾರයේ ආරම්භ කළ දෙන විදියට. තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඊයේ දින රාත්‍රියේ සක්මනකින් පසු පරයන්කයක් සඳහා හිඳගත්ෙමි. කයට සිත යොමාගෙන සිටින විට ඉබේම වැටෙන හුස්ම රැල්ල නිරීක්ෂණය කිරීමට හැකිවිය. එහිදී මුලින් වගේ නොව දැන් හුස්ම රැල්ල ඊටා කෙටි බවක් සහ බාධාවකින් තොරව වැටෙන බව දැනිනි. මුලදී ආස්වාසය පසු ප්‍රාස්වාසයට පෙර හුස්ම රැල්ල පැටලී ප්‍රාස්වාසයේ පටන් ගනි. දැන් ඒ පහළට ගොස් ඉබේම උඩට එන්නක් වැනිය. මුලදී මෙම හුස්ම රැල්ලත් ගොරෝසුවට දැනුණු අතර ඒ අතරතුර සිතුවිලි සහ ශබ්ද ඇතිවිය. එක් එක් සංඥා වැටහින. ඒවා සියල්ල ඉබේම ඇති වී නැති වී ගියේය. පරිසරයේ හිත හිතගෙන සිටින විට හමාගෙන යන සුළං වගේ ඒ සියලු සංඥා ඇති වී නැති විය. ඒ අතරතුර හුස්ම රැල්ල දැන් සෙන්ටිමීටරයක් පමණ වන බව දැනිනි. ඒ ඊටමත් සිහින්ය. ඇඟේ වැදී යන සුළං වගේය. එක් අවස්ථාවක කෝමිකා බෝඩ් දෙකක් අතරින් යන ඊටමත් සිනිඳු ගතියක් ඇතිවිය. ඉන්පසු හුස්ම රැල්ල වැටුණත් එය කොතැනක සිදුවනවාද යන බව නොදැනිනි. එය ගැන සොයන විට හදවත ස්පන්දනයේ දැනිනි. එය බෝලයක් උඩට එනවා ඇතුළට යනවා බඳුය. ඒ බලලා සිටින විට නැවත හුස්ම රැල්ල දැකගත හැකි විය. එවිටම වාගේ පපුවේ එක්තරා ස්ථානයකින් එනම් දකුණු පැත්තෙන් ඊතා සෙමින් වේදනාවක් හටගෙන හුස්ම තද වී ඇති ගතියක් දැනිනි. එය ක්‍රමයෙන් වැඩි විය. ඒ අතරතුර මාහට දුවගෙන මතක් වුවද මෙරුණත් මාහට කිරීමට දෙයක් නොමැති බව ඊතා ඉක්මනින් වටහා ගතිමි. ඉන්පසු ඒ දෙස බලමින් සිටින විට වේදනාව තුනී වී නැවත හුස්ම රැල්ල ගැන අවධානය යොමු විය. ඉන්පසු මාහට හැඟුණේ වටපිට සිටින අය නැගිට යන බවත් මාහට භාවනා නිම කිරීමට උමනා වූ නමුත් එය නිම කිරීමට නොහැකි විය. ඒ විදියට විනාඩි 15ක් පමණ සිටින විට භාවනාව අවසන් කළේය. ඉන්පසුද පැයක් පමණ යනකල් පපුවේ වේදනාව ඉතා සෙමින් පැවතියේය. සක්මන් භාවනාව මා මෙතන සිටගෙන සිටිනවා කියා සක්මන් තීරුවක් මුල සිටගෙන සක්මන පටන් ගතිමි. වම දකුණ කියා පටන්ගෙන වට 10ක් 15ක් ගිය පසු සිත දැන් තැම්පත් කියා සිතට හැඟුණු පසු පොළවේ ඇති තෙත සහ සීතල ගතිය පිළිබඳ අත්විඳින්දෙමි. পায় තදින් පොළවේ ස්පර්ශ වන විට ඉතා සීතල බව සහ තෙත ගතිය වැඩි විය. වැලිවල ගැටෙන ශබ්දය හොඳින් දැනිනේ. අනිත් යෝගින් ඇවිදින හඬත් ගස්වල සුළඟ ගැටෙන හඬටත් අහස් යානා ශබ්දවලටත් සිත පිට ගිය අතර නැවතත් මූල කර්මස්ථානයේතම ඒක ගෙන ඒමට හැකි විය. ඔබ වහන්සේට මේ අත්භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මේක අර පරියන්කේ දීලා තියෙනවා භාවනාවෙන් නැගිටින්න උත්සාහ කරා පස්සේ විනාඩි 15කට නැගිට්ටයි කියලා. මොනේ භාවනා කියන වචනෝකෙන් අයින් කළ සතිය කියන වචනේ දාගත්තා නම් භාවනාවේ නැගිටීමක් නෙවෙයි තියෙන්නේ සතියෙන් නැගිටීමක්. සතිය නැගිට්ටයි කියලා සතිය ඉවර වෙන්න ඕන කම නැහැ. මේ භාවනා කියන වචනේ දාපු ගමන් අපි පුදුමාකාර පටලැවිල්ලකට යනවා. ඒ නිසා භාවනා කියන වචනේ පුළුවන් තරම් පාවිච්චියෙන් අයින් කරන්න. ඒකල සතිය කියන එක දාගන්න. එතකොට හරි ලේසි පැවැත්ම. ඉඳගෙන හිටියත් සතිය, නැගිට්ටත් සතිය, ගෙවුනත් සතිය, වැඩනත් සතිය. අනිත් එක ඒ මුල් කොටසේ බලනකොට අපි ආනාපානයි කියලා රූපාරමණයක් තමයි. ඕක වෙලාවක් යනකොට ඕක රූපයක් නෙවෙයි ඕක නිකන් වේදනාවක් විතර ඇතුළු වෙනවා පිට වෙනවා දැනෙනවා. දැනීම විතරයි. ඊට පස්සේ ඒක සංඥාවක් විතරයි. ඔක අඳුර ගන්න බැරි මට්ටමට යනවා. ඊට පස්සේ මේක සංස්කරණයක් හිතලා කරනවාද නැද්ද? සංස්කරණ කරන්නේත් නැහැ. ඔහොමම එකම දේ ඇඳුම් මාරු කරනවා. අරමුණම රූපාරම්මණයම වේදනාව වෙනවා. විඳීමක් විතරයි. ආසර් ප්‍රසවාස විඳීම, පිම්බි මහකලි විඳීම, ඉඳගෙන ඉන්න හැටි විඳීම, වම විඳීම, දකුණ විඳීම. ඊට මේක සංඥා විතරයි. ඔහි ඇවිල්ලා යනවා උලන් වදිනවා වගේ. ඊට මේකට නලියන්නේ නැතුව සංස්කරණය කරන්නේ නැතුව චේතනා පහල කරන්නේ නැතුව ඉන්න ගියාම මේ චේතනා කරන වෙලාව මේ චේතනා නැති කරන වෙලාව කිය ආයාස කර වෙලාවද අනායාස කරන වෙලාවද කියලා බලාගන්න. ඒ නිසා එකම රූපේ නැත්නම් එකම අරමුණ එකම ආලම්බණය එක එක පැතිකඩ වලින් බලනකොට කාදරකම දෙයියන් බුණු හයක් තියෙනවා වගේ තමයි. එකම දෙයියෝ තමයි. එක එක මුණක් තියෙනවා. ඉතින් ඒක නිසා බලහිනකොට පේනවා අපි එක සැරයක් බැලුවොත් එකයි පේන්නේ. උගා සැරයක් බැලුවොත් ඔය පහම පේනවා. ඉතින් අන්නේ විදිහට එකකින් නතර වෙන්නේ නැතුව සියල්ලම දක ගන්නත් පේන මුණත විතරක් නෙවෙයි ඒකේ මුණත් වෙනස් වෙමින් යන බවත් දකින ආරාධනා සුළු ගතිය තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ශ්‍රද්ධාවෙන් කරන්න භාවනා කියන වචනේ අයින් කරලා සතිය කියන වචනේ දාගත්තාම ওই ගමන යනවා ඉස්සරහට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව වෙනදා මෙන්ම සක්මන් මළුවේ හා ලනුපැදුරේ සිහියෙන් සක්මන් කළෙමි. ඔසවමින් යවමින් තබමින් ලෙස සක්මන් කළෙමි. පාදයක් පාදයන් යම් රිද්මයකට එසවෙනවා මෙන් දැනුනි. එය එසවෙනවා, යවනවා, තබනවා වෙනුවට ඇවිදිනවා ලෙස දැනුනි. මේ ඇවිදීම සිහියෙන් තොරව ඉබේමෙන් සිදුවේ. නිදිබර බවක් හා එකාකාරී බවක් දැනේ. සිමෙන්ති පොළවේ ඌ ලනුපැදුරේ සක්මන් කරන විට වරහන් ඇතුලේ පැය භාගයකට වඩා අවට සිමෙන්ති පොළව රැලි රැලි වූ වලාකුළු ගමන් කරනවා මෙන් දිසුනි. පුංචි පුංචි පබළු තරම් වූ බෝල වැනි සමූහයක් ඒ මේ අත ගමන් කරනවා දැනුනි. පරයංක භාවනාව. සුපුරුරු ලෙස පරයංක භාවනාව සිදු කළා. වාඩි වූ ආකාරයේ දෙස බලා සිට ඉබේම මතුව හුස්ම වෙත සිත යොමු කළා. හුස්ම හොඳින්ම දැනෙන අවස්ථාවන් හා නොදැනෙන අවස්ථාවන්ද වුණා. හොඳින් දැනෙන විට තුනී හුස්ම බැගින් ආස්වාසේ පටන්ගෙන මෙද මදක් ආයාසයෙන් විශාල වී නැවතත් තුනී වී එක් මට්ටමක නවතී ශ්‍රණයක් නැවතීමට යලි කන්දක් බහිනාකාරයක් ප්‍රාස්වාසයේ සිදුවේ සැහැල්ලුය එසේ නවතින ප්‍රාස්වාසය හා යලි ආරම්භ වන ආස්වාසය අතර කෙටි විවේකයක් ඉඩක් ඇති බව දැනි විතක සිතෙහි හිස් බවක් නිදිබර බවක් දැනේ. එය සිතුවිලි වලින් තොර බවක් දැනේ. එවිට නොදෙනී යම් කාලයක් ගත වී ඇති බව දැනේ. යලි ආස්වාසයට යන විට සිහියෙන් සිටි බවද දැනේ. කළු පාට පසුබිමක මතු වූ මදක් විශාල තාරකා හැඩති නිල් පාට වූ හැඩතල මතු වී පෙනුනි. මැද්ද කළු පාට වූ අපැහැදිලි බවක් පෙනුනි. තවත් විතක තැඹිලි පාට වූ ආලෝකයක් පටලයක් මෙන් දැනුනි. මේ පෙර දින අත්දැකීමයි. කරුණාවෙන් ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. දෙතර පෙන්නඳ හදන දින පේන දෙයට වැඩිය වසංගණ්ඩ හදන දේ. දැන් පෙන්නලා ආපහු ගණ්ඩ හදන දේ දිහා හොඳට බලන්නම් පේන ටික හොඳට හිතේ තහවුරු කරලා විශ්වාසය ඇති කරගන්න. එතකොට ආශ්වාසයේ කෙවම් කළ ප්‍රශ්වාසය යන්න ඉස්සලා පේන්න නොපෙන්නන කැලලක් තියෙනවා. හිස්තනක්. ඒ වගේම අඳුරු වලාවකට පෙන්වන්න හදනවා. ඒ දේ දිහා බලාගෙන ඉඳ පේන දේට සාපේක්ෂව තමයි නොපෙන දේට යන්න පුළුවන්. නොපෙනෙන දේ බයයි. පේන දේ විශ්වාස කරගත්තට පස්සේ අදාහගත්තට පස්සේ අත්දැකගත්තට පස්සේ ප්‍රත්‍යක්ෂණය කරගත්තට පස්සේ නොදැන්න දෙයට යන්න පුළුවන්. ඒක පෙන්නන වෙලාවේදී ඒකට නොපැකිල බහ ගන්න පුළුවන් නම් ඉතින් ශ්‍රද්ධාව තියෙනවා. ඉතින් මේ එහෙන් අපිට ආර්ධන වෙන වෙලාව ඒක නාවේ ආස්වාද ප්‍රසවාසයේ මුලැමැදාක බලනවා වගේම ආස්වාද ප්‍රසවාස දෙක අතරමැද තියෙන හිස්තනක් පේනවනම් ඒකට සාදරව වාඩි වෙන එකයි කරන්න මේ මතක් කරන්න තියෙන උපදේශය. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කේ පරයන්කයට වාඩි වූ විට සිතක් තව සිතකට මහස්සේ ආක්‍රෝෂ පරිභව කරන ලදී. තරවටුවට ලක් වූ සිත ශනේන් නිසල්මන් වන වාසේ දැනුනි. සිහින් සීතල සුලන් රැල්ලක් වම් කන හරහා යනවා දැනුණු අතර ශබ්ද හා දැනීම් පැවතියත් ඒවා සමග නොගැටෙන සිත නිදහස් පාරක ඉදිරියට යන වාසේ හැඟුනි. පසු භාවනා පරයන්කේදී සිත හීලෑ කීකරු බවක් පෙන්වයි. මා කෙරෙහි අනුකම්පාවෙන් උපදෙස් ලබා දෙන සීක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ පතමි. දෙයිද උපදෙස් දෙන දෙයක් නැහැ කී කරු බවට පෙරමඟ සකස් වෙලා තියෙනවනම් ඒ කරගන්න තියෙන අමාරුව දන්න කෙනාට තේරෙයි කී කරු කරගත්ත රසේ උඟාවක් වෙලා ඒකේ ඇසුර පවත්තන්න එහෙම නැත්නම් සිද්ධිකරන්න එහෙම නැත්නම් වශී කරගන්න එතකොට තමයි Taman භාවනාවට ගරු කරා වෙන්නේ. එහෙම නැත්නම් ඒ එකලසාවට පස්සේ නැගිටලා ගිහිල්ලා ගියොත් ආයෙත් අවුල් වෙනවා. ඒ නිසා එකලස් වෙන්නේ අමාරුකින්, අමාරු යෝගයකින්. අන්න ඒක වශීකර ගැනීම සඳහා කොමක් කළ යුතුද? අන්නේ දේ කරන්න කියලා කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. ඔබ වහන්සේගේ වීරිය පිළිබඳ ධර්ම දේශනාව ඉතා පැහැදීමෙන් අසා සිටියෙමි. ඉන්පසු ඉතා වීරෙන් හා සිහියෙන් සිටිමි. අදිටන් කර සක්මන ඇරඹීමි. තබන තබන අඩියක් පාසා පාදයේ සිමින්තියේ ගැටෙන අයුරුහා ස්පර්ශයේ දකිමින් සක්මන් කළෙමි. බාහිර අරමුණු වෙත සිත ගියද නැවත වහා සක්මනට යොමු කරගත හැකි විය. වේදනාවක් දැනුණු අතර ඒ සමග බියක් ඇති විය. ඒ සමග සිත කෙලසීමට පෙර මේ పూర్ව කර්ම විපාකයක් විය හැකි බවත් මේ මොහොතේ සිහිය පවත්වාගෙන තවත් අකුසල් උපදවා නොගනිමි වීරිය උපදවා මේ මොහොතේ වන දේ ගැන සිහිය යොමා සිටින්. වේදනාවක් ඇති වූ කීපවරම මෙලෙස සිතා අකුසල් ගෙවී යාම හොඳයයි සිතා වත්මන් මොහොතට සිහිය ගෙනා විට ඒ දුරු වී යන දුතුයෙන් විතක වේදනාව ඇති වී ඒ තද ගතියක් බවට පත් වී ගොස් ශරීරයේ බරට මෙන් දැනින්නට විය මේ සමග සක්මනේ වේගය අඩු වුණු දැනින් මෙතෙන් සිට සිට පාදයේ පොළව ස්පර්ශය බර ගතිය, තද ගතිය වෙත යොමු කරගෙන ඒ මොහොත වෙත සිහිය යොදා සක්මන් කළෙමි. බර ගතිය නැති වී ගොස් නැවත මතුවිය. විතක පාදයේ ස්පර්ශය, බර ගතිය හා වේදනාව යන සියල්ල එක් මොහොතක් ලෙස බලා බලනා විට දැනින්නට විය. දන හිසෙන් පහළ සියුම් වෙවිලීමක් වැනි ගතියක්ද විතක දැනුනි. මෙලෙස විනාඩි 40ක් පමණ සක්මනේ යෙදී එසැනින් පරයන්කයට වාඩි වූෙමි. පරයන්ක භාවනාව වාඩි වී සුළු වේලාවකින් හුස්ම නොදෙනී යනු දැනිනි. එතෙන් පටන් වෙන දේ ලෙස සිහිය යෙදුවෙමි. වේදනාවකින් ඇරඹී එය සියුම් හිරිවැටීමක් වේදනාවක් මෙන් සිරුර පුරා පැතිරී යනු දුටුවෙමි. වේදනාවක් දැනුන් හැම විටම ඒ කෙරෙහි අමනාප වී පලක් නැති බව සිහි කර ඉහත පරිදි වරහණේ ඇතුළේ සක්මනේ පරිදි සිතා බලා සිටියේදී වේදනාව දුරු වී යනු බලා සිටින් කොළ පාට ශාක පත්‍රයක කළු පාට කෘමි සතුන් විසිරී සිටිනු මෙන් දුටුවෙමි. ඉන්පසු මගේ ශරීරයේ පුරාද එවන් සතුන් වසා සිට නලියනු මෙන් දැනී නැති වී ගියේය. කිහිප විටක් තේරුමක් නැති දේ පෙනීමටගත් විට ඒ තේරුමක් නැති සිතේ මවා පෑමක් බව දැන ඒ ඔස්සේ ගොස් සංඥා දැමීමෙන් වැළකුණු බව දුටුවෙමි. කිහිප විටක්ම වේදනාව තදවීම බවට පත්ව එය ශරීරයේ නැලීමක් බවට පත්ව නැති වී යනු දැනිනි. විතක කැසීමක් එක් තැනක දැනී පසුව කිහිප තැනක ඇරඹී එය මුළු සිරුර පුරාම නලියන ස්වභාවයක් මෙන් දැනුනි. සිත බාහිර අරමුණක් නිසා විසිරී යාමට මෙන් දැනුණු විට ඒ බාහිර දේ නිසා තවත් අකුසල රැස් නොකරමි සිත ඒ මොහොතේ සිත පැවැත්වෙමි. විතක ශරීරයට ඊතා පහසුවක් දැනුනි. නැවත නලියන ස්වභාවය දැනුනි. මෙලෙස දකිමින් විනාඩි 40ක් පමණ භාවනාවේ යෙදුණිමි. ප්‍රශ්නය සක්මනේදී බරගතිය තදගතිය දැනෙන විට සක්මන නවතා වාඩි වී භාවනා කරගෙන යාම වඩා සුදුසුද නැතහොත් මා කලක් මෙන් සෙමින් නැවිදීම සුදුසුද ආර්ය පරිශ්‍රණයට යොදා වඩා සුදුසු දේ මා විසින් තෝරාගත යුතුයද ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයට පත්වේවා. තෙරුවන් සරණයි. පරියන්කේ හරි කමන්නේ සක්මනේ හරි කමන්නේ පොට පෑදුනොත් ඉරියව මාරු කරන්න යන්න එපා. එතකොට වෙන්නේ අර ඔක්කොම කල හල හැප්පිලා යන අතට වැල යන පැත්තට මැස්ස ගහන්න කියලා මං කියන්නේ. හැදීගෙන යනවා නම් මොනවාක්වත් හිත ගෙනල්ලා අහනවා දැන් මේ වෙලාවේ වාඩ්වණන් හරි හොඳයි නේද? ඒක නැත්තම් ඉක්මන් වුණා නම් හොඳයි නේද කියලා හිත ගොඩාක් ව්‍යාපෘති කෙනක් දානවා. ඔපිනියන් කෙනක් දානවා. සම්පූර්ණ මායයක්. සම්පූර්ණ කෙලෙස්. අර යන පැත්තටම යන්න ඇරලා ඒකට මැස ගහගෙන යන එක තමයි කරන්න තියෙන්නේ. ඒ නිසා ඒ දීලා තියෙන විකල්ප තුනෙන් ආර්ය පරිශ්‍රණය තියලා ගියයි කියලා ප්‍රශ්නයක් නැහැ. වාඩි වුණාට ගියට ප්‍රශ්නයක් නැහැ. නමුත් මතක තියානින්ද අර ලස්සන ධාතු මනස්කාර දිගේ යන ක්‍රියාවලිය කඩන්න කරන වැඩක් මේ අපේ පැහිකම. අපේ තියෙන මේ වෙනස් කරන්න හදන නැත්නම් වඩා හොඳ කරන්න හදනවා වගේ යන්නේ. ඉතින් ඒවට කියනවා පඬිතියෝ සමාජයට මෙහෙ කරති අතිපඬිතියෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියලා. ඔය එහෙ මෙහෙ කරන අතිපඬිතිකම කොයි තියෙන්නේ? ළඟ හිටියන කන රත් වෙන්න ගහනවා. ඉතින් දන්නේ නැහැ මට දන්නේ නැහැ ගහන්න විදියක් නැහැ. දැන් ඉතින් අහලක් තියෙනවා කන දක්වලක් තියෙනවා මේ මේක දෙකෙන් කොයි එකද කරන්න කියලා. මේ වගේ දැනුම තියෙන එකට වැඩි හානියක් වෙන්නේ නැහැ ඕකේ. ආ දන්නවනේ මම්මයි අනාගත්තේ කියලා. ඒ නිසා කොහාට හරි ගලණයක් වර්ධනයක් වෙන්න පටන් ගන්නවා ඒක යන්න ආරින්න. ඉවර වෙනකම්. අතරමැද මඟ නැත කරපු මනුස්සයට කෙලවරක් කරන්න වෙන්නේ නැහැ. හැබැයි බව දැනගන්න ওই මෝඩකම වෙන්නත් ඕන. එහෙම නැතුව වෙන්නේ නැහැ. ඒ නිසා පොදුපදේශනා පේනවනම් මානසිකාරයක් ධාතු මානසිකාරයකට එකක් ජයසිරි මංගලම් කියලා වැල යන පැත්තට නැස ගන්න එක තමයි මගේ සාමාන්‍ය උත්තරේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ වසර 3ක පමණ කාලයක සිට ඔබ වහන්සේගේ මඟ පෙන්වීම මත භාවනා කරගෙන යමි. සිත නොවිසිරි මෙනෙහි කිරීම මතින් තොරව සුවසේ සක්මන් භාවනාව වැඩි වාර ගණනක් කරගෙන යා හැක. පරියංක භාවනාවේදී නාසිකාග්‍රෙහි සිත පිහිටුවා ටික වේලාවකින් නිශ්චල තත්වයට පැමිණින්. දැස් ඉදිරිපිට පෙනෙන මදාලෝකයේ දෙස බලාගෙන කැමැති තරමක් වේලා සිටිය හැකිය. දෙපයේ හෝ කොන්දේ වේදනා දැඩිව දැනුණු විට ඉන්නත් මිදෙමි. ගිය වසරේ වැඩමුළුවේදී ඔබ වහන්සේ පැවසුවේ වැඩි වාර ගණනක් මේ தත්ත්වය පුහුණු කළ යුතු බවයි. ඉදිරි දියුණුව සඳහා ගෞරවයෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට උතුම් වූ නිවනින් සැනසීම ලැබේවායි ප්‍රාර්ථනා කරමි. සසර දුක් ගිනි නිවේවා. ඔතින් ගිය අවුරුද්ද උත්තරේම තමයි දෙන්නේ. දිගට මේ වගේ හම්බෙච්ච ලායක දිගටම සිද්ධි වෙන්න දිගටම ඒක භාවනා කරන්න බහුලීගත කිරීම තමයි යෝගාචරය අනුග්‍රහ කළ යුත්තේ. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පෙර දින ලනු පාපිසේ සක්මන් කිරීමේදී පාදය ඔසවනවා තබනවා ලෙස මෙනෙහි කරමින් සක්මන් කළා. එසේ සක්මන් කිරීමේදී එක් පාදයක මහ පැතෙඟිල්ල පාපිස්සට ස්පර්ශ වෙනවත් සමග අනෙක් පාදයේ විලුඹ එසවන බව මනාව දැනුණා. මෙම ක්‍රියාව નિરાයාසෙන් සිදුවන බව හැඟුණා. මෙසේ සක්මන් කිරීමේදී පාපිස්සේ අග කෙළවරට සක්මන් කරන විටදී මා ඒ දණ්ඩක් වැනි යමක ඇවිදින බවත් පාපිස්ස කෙළවරේදී පැහැදිලි ලෙස පෙනෙන ප්‍රපාතයක ප්‍රපාතයක් සිට බිම බලා සිටින බවක් හැඟුණා. සිහිල් සුලං රොඩක් ශරීරයේ දැවතුණු හොඳින් දැනුණා. මද බියක්ද ඇති වූවා. මෙලෙස වාර දෙක තුනක්ම සිදු වූවා. කොළපැහැ ගස් පැහැදිලි අහස හා දිය පාරක් පැහැදිලිව දුටුවා. පරියංක භාවනාව. පරියංක භාවනාවේදී ප්‍රධාන අරමුණ වෙත සිත යොමු කිරීමට වැඩි වෙහෙසක් ගැනීමට අවශ්‍ය නොවේ. බාහිර ශබ්ද රූප සිතුවිලි පිළිබඳ වැඩි තැකීමක් නොවේ. ශබ්දයක් රූපයක් සිතුවිල්ලක් ලෙස හඳුනා ගනී. නමුත් අවධානයක් නැත. අරමුණ මෙනෙහි කිරීමෙන් පසු ශරීරයේ සුලියක් ලෙස භ්‍රමණය වනු දැනි සුදු පැහැ ආලෝකයේද දැස් හරහා යයි. තව දුරටත් ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ධර්මාබෝධය ලබා දුන් ඔබ වහන්සේට නිර්වාණ සම්පත්තිය ලැබේවා. එහෙම හරියන්නේ නැහැ. ගියක් හරි ගාන ගෙවන්න ඕන නිකන් මට නිකන් දෙවන හේතු කළා තියලා අනිත් ඔක්කොටම දෙන ටියුෂන් මාස්ටර්ස්ලට ඔක්කොටම කියනවා. මට විතරක් නිකන් ලොම්බිලේ දෙවිල <laughs> දීලා යන්න හදන. ඉතින් මේ වගේ මේ පරියංග සක්මන් පරියංග කරන සක්මන් ගැන කියන අහිනවට පුදුම තරහක් එනවා මේ ලනුපැදුරු කෙනක් දාපු එක. ඇයි අච්චර ලස්සන වැල්ලක් තියෙදි ගිහිල්ලා. මේ බුබ්බඩකමට කම්මැලිකමට ගෙවල් ඇතුළටලා ඉන්න මේ සිමෙන්ති පොළොව ගැන සක්මන් කරනවා. වැස්ස නැති වෙලාවට ඵලයල්ලා අර වැත්ත ඇවැල්ල අතු ගාලා සුද්ධ කරලා ඒකේ දක්මන් කරපල්ලා. එච්චරයි මට කියන්නේ. බැරි වෙලාවට මේක කරන්න පායන වෙලාව වැස්ස වෙලාවට නැතුව මේක මේක හරි ගැස්ලා දුන්නාට පස්සේ පිටර දාන්න ඉති කිකිලිය වගේ ඇතුලෙමයි. රකින්න කිකිලිය වගේ. ඒ ගැන මට තරහ යනවා. මොකද අපේ ලීන මැද්ද හිරෙත් ගියා ওই සක්මන් හදන්න ගිහිල්ලා. ඒ නිසා වැඩ ගන්න ඒක. ඒතකොට පරියන්කේදීත් ඒ වගේ වෙනස්කම් මතුවෙනකොට Tamange අරමුණ එක දැනකට හිත එල්ලෙච්ච ගමන් එක්ක ශරීරේ කරකෙන්න පටන් ගන්න. නැත්නම් වට තියෙන දේවල් හොල්මන් කරන්න පටන් ගන්නවා නැත්නම් අරමුණ හොල්මන් කරන්න පටන් ගන්නවා තමයි දැනගන්න ඕනේ දැන් මන්තරේ හරි දැන් කපුව පරල වෙන්න හදන. ඒ වෙලාවේ දුවන්න එපා. මන්තරේ හරනම් ආවේශ වෙනවා. ආවේශ වෙනකොට කොට්ටෝරුව දුවන්න ගත්තොත් එහෙම කරන්න බෑනේ කොතොවිලේ. ඒ නිසා කොට්ටෝරුවට කියන්න ඕනේ ඔය වෙලාවට ලියකොටු ඉල්ලනකොට ලියකොටු දීපං. දුම්මලට කියනකොට දුම්මලකට දීපං. දුම් කබලේ ඉන්නකොට ඒකේ තිබොම්බ වැයලා දුවන්න යන්න එපා. වැයලා දුවනොත් මතුරන්න එපා. මැතුරුවොත් භාවනා කරන ඔය වගේ විලෝපන වගේක් එනවා. ඒක තමයි සද්ධාව පොඩ්ඩක් ගෙනියන්න කියන්නේ වෙලාව. සද්ධාව නැත්තම් අපි පුදුම බයක් ඇති වෙනවා. පුදුම ජීවිතය පිළිබඳ සහ කාය පිළිබඳව කොච්චර කාලයක් ඇයිද මේ කාය ජීවිත নিরপেক্ষව මේ වගේ වෙලාවක පදම ආපු වෙලාවේ කරගෙන යන්න. ඒක තමයි ඊයේ වීර්ය පිළිබඳව කියන දේශනාවේදී තියෙන්නේ ඒ රොකට් එක උඩට ගියාට පස්සේ ඒක වටේ කැරක් කැරක් කැරක් කැර කියන්නේ. උඩට යනකම් කැරකෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක වටේ කැරකෙනවා. ඉතින් ලෝකෙ මේ අතරත් කැරකෙනවා මේ අතරත් කැරකෙනවා. ඉතින් ඒකට මේ මනුස්සයාට ඔය සාමාන්‍ය වක්කාරයක් නෙවෙයි එන්නේ. භයානක වක්කාරයක් එනවා. ඉතින් ඒකට ලෑස්තිලා යන්න ඕනේ. හරියට බඩදරුවන් මට එන දොළ දුක් වාගේ. අපි වක්කලට ආපුවම අපිට හංගනවා. උදේට වමනි කරනවා. ඉතින් নানা ප්‍රකාර ලෙඩ වෙන. ඉතින් අම්මෙන් ආපුවම උඹට පිළිමින්ට ඕන උඹලා බලලා කියන. දැන් නම් දන්නවා බුදුහාමුදුරන්ට පින් සිද්ධ වෙන්න. ඒ වගේ තමයි භාවනා හරනම් බඩ වුණා වගේ තමයි. ඉතින් নানা ප්‍රකාර රෝග රෝග එනවා. ඊගෙන දැන් ගැප් ගන්න. දැන් ගැප් ගත්ත අම්මා කෙනෙක් වගේ හැසිරියන්. කීටිවදින කොෙමත් දකින්න කුඹුරේ ගොවියෙක් වගේ හැසිරියන්. ආයෝකට කලබල වෙන්න එපා. ආයෝ ගැබ් ගත්ත කරන්න යන්න එපා. දිගට අරගෙන යන එකයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. උදෑසන පැය භාගයක පමණ වේලාවක් අඛණ්ඩව සක්මනෙහි සිත පිහිටුවාගෙන සක්මන් කළෙමි. සක්මන කෙරෙහිම සිත තබාගෙන ශාලාවේහි ආසනයේ මත හිඳගෙන හිඳගෙන සිටිනා බව මෙනෙහි කරමින් දැස් පියාගෙන භාවනා ඉරියව්වෙන් සිත සන්තුන් කරගෙන ආනාපානයට සිත යොමු කරන සැනින්ම නාසිකාග්‍රෙහි සිත රැඳුනි. සංසුන් වේ දෙස මද වේලාවක් බලා සිටිමි. මා සක්මන් කරන ආකාරයටම දිස්විය. පාදයේ සිට ඉහළට මාගේ කය එසවී යන ආකාරයක්ද එම පස්ගොඩ දූවිලි බවටද ඒ දූවිලි තාසියුම් අංශු බවටද පත්විය. කැළඹිල්ලක් හෝ දුකක් පුදුමයක් හෝ මොනියම්ම පශ්චත්තාපයක් ඇඟීමක් නොවුනුවක් මගේ සිත ඒ දෙසම බලා සිටින්. නොඑක් සිතුවිලි කිහිපයක්ද ඒ අතර වරින් වර පැමිණ මුත් ඒවා මගේ නොවේ මම නොවේ මෙන් මා ඒවා බැහැර කරමින් නිසොල්මනේ බලා සිටින්. එකවරම මාගේ සහෝදරියගේ වර්තමාන කය මා දෙස බලා සිටින ආකාරයක් පෙනුනි. ඇය ක්‍රමක්‍රමයෙන් මැහැල්ලක් විය. ඇයගේ ශරීරයටද මාගේ ශරීරයට වූවක් මෙන් ඇයගේ සිරසේ සිට දෙපා දක්වාම පස් ගොඩක් බවට පත් වී පෙර ආකාරයටම දූවිලි අංශු බවට පත් විය. උපේක්ෂා සිත් ඇතිව ඒ දෙසත් මා බලා සිටීමි. බොහෝ වේලාවක් සිතට හා කයට වෙහෙසක් නොමැතිව සිට මා උදෑසන දාන සීනුව නාදවන බව ඇසී නැගිටිමි. උදෑසන 4:40ට පමණ පරියංක භාවනාවට ඉඳගත් මා 6යි පහළ වන තෙක්ම කිසිම අපහසුතාවයක් නොදැනම භාවනාවේ දැඳී සිටියෙමි. මට ඇති ගැටලුවක්ද පවතී. සමහර වේලාවලට මගේ සිත ඉහළින් හිඳ පහත සිදුවන දේ දරමන්නාක් මෙන් දැනේ. මිය මගේ සිතට ක්ලේශයක්ද නැත්නම් ඒ සාමාන්‍ය තත්වයක්දයි දැන ගැනීමට කැමැත්තෙමි. තව දුරටත් සිත සතියෙන් පවත්වා ගැනීමට ඔබ වහන්සේගෙන් කාරුණිකව උපදෙස් පතමි. සසර නිම නිම කිරීමට අපට සහාය වෙන ඔබ වහන්සේට මේ අත්භවයේදීම නිවි සැනසීමම ලැබේවා. එසේම වේවා. ඒකකට අර එක එක පැතිකඩ පෙන්වන පිටින්දලා Taman දිහා බලනවා Taman පිටින්දලා බලනවා අජ්ජත් බහිද්ද වාසයෙන්. නැත්නම් দূරේ සාන්තිකේ වගේ ලං කරලා පෙන්වනවා ඈත් කරලා පෙන්වනවා. මනාප කරලා පෙන්වනවා අමනාප කරලා පෙන්වනවා. කුරුසු කරලා පෙන්වනවා සියුම් කරලා පෙන්වනවා. ඒ විදිහට নানা ආකාර කෝලම් කරනවා. ඒක හරියට වෙන්නේ මනෝ විකාරයක් වගේ. අන්තිමව සර්වඥාන්සේ දේශනා කළා තියෙනවනේ ඕනම දෙයක් දකින්න. ඒ වගේ පෙන්වන හැම හොල්මනක්ම පැතිකටක්ම දිහා බලන්න ඕනේ. එතකොට සැක කෙරුවොත් අපිට නොපැකිල ඉදිරියට ය ගන්න බැරි වෙනවා. ඒ නිසා සුත්තමේ ඥානය අවශ්‍යයි. ඒ නිසා මේ වගේ දේවල් වෙන්න පුළුවන්. එතකොට බෑන තමයි සැක හිතෙනවා නම්, බය හිතෙනවා නම්, චකිත හිතෙනවා නම්, වික්ෂිප්ත වෙනවා නම් සද්ධාවම අදී. එමෙ නෑනේ. දුවට නොසැලෙන සද්ධාව තියෙන මොනවා වුණත් තමන් අර ගත්ත එකලස කඩා ගන්න නැතුව කැම්ම කඩාගෙන යනවා. ඒ නිසා හොඳට සද්ධාව පණපවා ගන්න, ඔප්නංගව ගන්න, අනිත් දවසේ ලෑස්තිලා යන්න. තෙරුවන් සරණයි. අප ගෞරවාන්විත ස්වාමින් වහන්සේ. මොනව අප? ගෞරවාන්විත ස්වාමින් වහන්සේ. මා පරයන්ක භාවනාවේ යෙදී සිටියේදී මුල් දවස්වල දුටු විශාල ප්‍රදේශයකින් පටන්ගෙන ගැඹුරට යනතුරු නල ආකාරයෙන් සැදී තිබෙන දැලක් වගේ මැදින් ඉඩ ඇති එල්ලීගෙන කෑගසමින් බේරා ගන්නා ලෙස ඉල්ලමින් හඬ නගන සද්දය ඇසි. එළිය දෙන්නේ කුඩා කොටසකින් පමණි. පතුලටම ගොස් විසිරී නැති වී ගියා. පසුව රතුවටත් කළු පාටත් රස්නෙන් සමග නොයෙක් විශාල රූපවලින් යටසිට උඩට එනවා. උඩ සිට නැවත ඒකෙම ගිලෙනවා. විලාප සද්ද එයත් පොඩි වෙලා කුඩා වෙලා නොපෙනී ගියා. පසුව නැවත පාට පාටින්නා සියල්ල සුදු පසුබිමේ කළුවට පෙනෙන්න ගත්තා. මුලින්ම සුදු පසුබිමේ ශරීරයේ ඇඟ අතපය ආකාරයට එකින් එක ඇවිත් ඒ සියල්ලත් එකපාරම කුඩා කෑලිවලට පුපුරලා වීදී විසිරී යනවා. කලින් විශාල දේ කුඩා වෙලා ගියත් දැන් කුඩා දේ එකපාරටම පිපිරි විසිරී යන ආකාරයක් දුටුවා. නැවත නැවත භාවනාවේ යෙදෙන විට බොහෝම දැකුම් කළු දේවල් පෙනී යන්න වුණා. බොහෝම ලස්සනට ඇඳ පැළඳ නටන ආකාරයේ බොහෝම විසිතිරු දේවල් මේවා නැති වී යන ස්වභාවය බොහෝම අඩුවෙන් ගත් නිසා අඩුවෙන්න ගත් නිසා බලා සිටින අතරෙම දැක්කා දැක්කා යනුවෙන් සිතන්න ගත්තා. එවිට එයත් නැති වී ගියා. ගෙවල් ආකාරයට තනි කරම මල් වලින් සෑදී තිබෙන මා අසලෙදී සද්ද සද්ද දිදී සුවඳ දිදී පිපෙන්න ගත්තා. එයත් නොපෙනී ගියා. පසුව චෛත්‍යයක චෛත්‍යයක් මල් රැගෙන වඳින්න යන පරිසරයක් වගේ එකක් දැක්කා. එයත් දැක්කා යයි මෙනෙහි කිරීමේදී නොපෙනී ගියා. පසුව තනිකර සුදු පාට බුදු පිළිම වහන්සේ නමක් එයත් දුටුවා. යනුවෙන් සිටූ විට රැස් විහිදෙමින් බුදුන් වහන්සේ වඩින ආකාරයේද දුටුවා. පසුව නැවත භාවනාවට යොමු පසුව දුටුවේ කළු පසුබිමේ සුදුවට මතුවන සියලු දේ පාවෙන ස්වභාවයෙන් නැති වී යනවා. බොහෝ සියුම් පාවෙනවා වගේ සිතටද ශරීරයට බොහෝම සැහැල්ලුවක් සීතල ගතියක් කියා ගැනීමට පවා නොහැකි අසහනයක් දැනෙන්න පටන් ගත්තා. ස්වාමින් වහන්සේ මා ගැන අනුකම්පා කර මේ පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට চিරත් කාලයක් ආයුරාෝග්‍ය සම්පන්නිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. මේ භාවනා කරනකොට තමන්ගේ හිතේ තියෙන සංස්කෘතික ලක්ෂණ තමන්ගේ හැදි හැදි වැඩියාවල් අනුව පේන දෙයට නංවනම් දෙනවා. ඉතින් ඇමරිකාවේදී කරලා තිනවා ශීක් ළමෙක්, මුස්ලිම් ළමෙක්, කතෝලික ළමෙක්, Hindu ළමෙක් සහ බෞද්ධ ළමෙක් අතර තිල භාවනා කරපුවාම ඔතෙන් ගියාට පස්සේ මුස්ලිම් මිනිස්සු කියනවලු මම නබි නායකතුමා දැක්කා මක්කම දැක්කා කියලා Hindu එක්කනා කියනවලු බ්‍රහ්ම පදාර්ථය දැක්කා දෙවියෝ දැක්කා කියලා ශීක එක්කනා වෙන එකක් කියනවා ඉතින් ඒක එක්කනාගේ එක්කනා කියනවා ඒ කියන්නේ Tamanට කබර ගෝයා කණ්ඩ ඕන වෙච්චාම හටව ගන්න තැන් ඉතින් ඊට පස්සේ කියනවා බුදුහාමරෝ දකින්නක හොඳයි කියලා තම්බේ කෙනෙක් ලෙබ්බේ දැකපුවම හොඳ නැහැ කියලා ඉතින් අභිනායක දකින්නේ මනසේ මනසව දන්නේ නැහැ බුදුහාමුදුර කියන කවුද කියලා. ඉතින් Tamanට ඕනේ නමක් ඕනේ දෙයකට දෙන්න පුළුවන්. දීලි වෙලා අපි දැන් ඊටපස්සේ හීන පලාපල දෙන්න ආද. මේ මේ නිමිති තෝරන්න හදනවා. තෝරන්න මොනවද Taman කාපුවා තමයි මම අරන්නේ. කවුරු කතේ දන්නේ? ඒකට හිතනවා නෑ නේ මං කෑවේ කහ පාට එකක්. දැන් වම හරනකොට මොකද මේක නිල් පාට වෙලා තියෙන්නේ. මොන දේ කෑවත් කක්ක කහ පාටයිනේ. ඕ කවුරුත් බලන්න කැමති නෑ. බණකට ගන්න කැමතිත් නෑ. මොන විචිත්‍ර භෝගයක් ආවත් කක්ක පාටයි. වමන කිරුවට පස්සේ ඔක්කොම එක පාටයි. නමුත් ඒක අපි ඇහුවොත් එහෙම අපිට පේන දේවල් අපේ හැදියාව අපේ පසුබිම අනුව වෙන නිශ්චල ජේතවනාරාම වෙන රුවන්වැලි සාය වෙන ඊට පස්සේ ඔන්න තව සෑයක් වෙන ඊට තුන බුදුහාමුදුර එනවා මේකේ අර මං කියුවේ ඉස්ලාම සෙන් පොතක ක්ෂණිකව නිවන් ලැබීමේ කෙටි මඟද මට මතක නැහැ ඒකෙදි කියලා තියෙනවා භවනා යෝගාචර තමන් යන පෙරමග බුදුන් ආවොත් පයින්දම ලැනවා. නිවන දැක්කොත් මල පැසිපිලියක නොසෝදාහලා අසුචිසේ සලකපන්. අපි බුදුහාමුදුරුවෝ නෑ ගිහිල්ලා ඔය ඉන්නේ බොරුකාරයෙක්. ඔය පේන දේවල් අදහන්න යෑමෙන් තමයි මේ කතන්දර ගොතන්නේ. අපිට පුළුවන් වුණොත් මේකේ ලියලා තියෙනවා පේනවා පේනවා කියලා මෙනේ කරගන්න පුළුවන් වුණ කර. මේ සංඥා. මේ සංඥා Taman හැදිච්ච තාලෙට තමයි. ඒන තිරේට নানা ආකාර දේවල් අපි ආරූඪ කරනවා. ආරූඪ කරලා ඉවරලා අනික් කඩේට කරන මෙන්න બોලේ බුදුහාමුදුරුවෝ මෙන්න රැස්තිදුනා. මෙන්න ධාතු මනසිකාරය ආවා. ධාතුන් වහන්සේත් පෙවුනා. අර චෛත්‍යය පෙවුනා මේ චෛත්‍යය පෙන්වයි කියලා. කවුරක්වත්ම හිතන්නේ මේ මේ මනස වකා වමාරණ දෙයක් කියලා. ඔක්කොමලා හිතන්නේ නැහැ මේක මොකක් හරි අර්ථයක් ඇති කියලා. එක අර්ථයයි තියෙන සතිය කන්නේ විතරයි. මොක්ඛා ආවත් සතිය කඩන්නයි එන්නේ. ඒ නිසා මම අර සින්දුව කියන වෙලාවට සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේනා නානාරු දුවේසමවා මග අවුරන්නේ අභිතන මේ වේසම වන්නේ මට සන්තෝෂයට පවන් අල්නවා කිය. නෑ මේ සතිය කඩන්න. අපිට ඕනෙම දෙයක් තමයි පෙන්වන්නේ. මට පෙන්වන්නේ බුදුහාමුදුරුවෝ තමයි. තම්බි කෙනෙකුට නබි නායකතුමා පේනවා. Hindu ආරයෙකුට සිවදෙයියෝ පේනවා. ඒකේ අනිත් එක්කනට සර්බලදල් දෙවියන් ආවේ. දින්ගොට පස්සේ වෙවුලනවනේ. කවදාද මේ ලනු කෑම මේ මැජික් දර්ශනය අපි නතර කරන්නේ? මේ මැදිවට මේ ළඟ ඉන්න කට්ටියත් වගලගෙන මේ ගෙවල් පවුල් කනවයි කියලා කරන නාඩගමේදී කවදාද අපිට ඇත්ත ඇති හැටි දකින්න පුළුවන්. ඇත්ත ආපුවම කොච්චරක් ඒකට වෙස් ගන්නවද කියලා බලන්න. අපි ඒකලෙල කොච්චරක් ඒකට අර්ථකථන දීලා ඒකෙන් නිකන් කිච්චි කවාගෙන hina වෙනවා වගේ කිච් කිච් කිච් කිච් ගන්නවා නිකන් තමන්ම කිච්චි කවාගෙන hina වෙනවා. සෝරි කියලා හිතනවා මේ යෝගාවචරත් එක්ක ඉන්නවනම් ඇත්තටම බත් කන්න ඕන නැහැ hina කාලා ජීවත් වෙන්න පුළුවන්. දැන් අනික් කට්ටියව එහෙම නැතුව කියන එක නෙවෙයි මම මේ කියන්නේ මේ අපේ බજાર එකේ කට්ටියක වැඩ. අනිත් කට්ටියත් එහෙම තමයි. මේ භාවනා කරන්න ගියාම තමන්ම වපාරපු දේ, තමන්ගේම හිතේ තියෙන සංකල්ප, තමන්ම ආරූඪ කරන සංඥා මෙවට අපි අර්ථකථන දෙන්න ගිහිල්ලා අනේ පටලවල ඉන්න පඹගාල දිහා බලනකොට කොහොම දැක්කට නොදැක්කා තියන්න කියලා බුදුහාමුදුරු කියනවා. පිටුනට පොට්ටෙක් වගේ ඉඳී කියලා තියෙන. ඉතින් වෙන කියන්න දෙයක් නැහැ. ඕක කවදා හරි දැක්කනා. ඕක හරියට මේ දැකලා දැක්ක දැක් කියලා මෙනේ කරපේ හොඳයි. පොට්ටෙක් වගේ ඉන්න දන්නවනම් නොදැක්කව ඉන්න පුළුවන් මේ සාමාන්‍ය ලෝකෙ පෙන්වන දේ ඔච්චරමයි. ඒ භාවනා ලෝකෙදී පෙන්වන හොල්මනමයි බාහිර තියෙන මට දකින්න ඕන ටික විතරයි. අදියටට පේන දෙයට මම බුදුහාමරෝ කියනවා, මක්කම කියනවා, ලෙබ්බේ කියනවා මොනවා කිව්වත් මට කියන්න ඕන දේ මං කියන්නේ. ඒ නිසා මේ කබරගෑ තලගෑ කරගත්ත ජීවිතයක් ඒ නිසා යෝගාවචරය අපි ගිවිස ගනිමු. ඔය මං අනම්මන කිව්වට ගණන් ගන්න එපා අයියෝ. බීලා කියලා කාලා බීලා ඉන්න වෙලාවයි කියන දේවල් නේ ගණන් ගන්න තෝය කියලා ඊගාවෙන එකට ලෑත් වෙලා ඉමු. ඔය මොන්න දේ විග්‍රහ කරන්න ගියත් ඒක වමාරා කෑමක් වෙනවා. හරක් කාලා වමාරා කන්නේ රුබිනේෂන් එකට කියනවා මේ රෝමන්තිකයෝ කියලා සිංහලෙන් කියනවා. මනුෂයා කියන සතා නිට්ටරෝම වමාරා කන සතෙක්. හැබැයි රෝමන්තිකයන්ට අපි දියුණුයි. රොමාන්ටිකකේ තියෙන අර පෙනහළු හතර මේ ආමාද හතරම නෑ අපේ. හැබැයි ඒකේ පොඩි පොඩි කැලි ඉතුලා තියෙන උඳු පුච්චි වගේ දේවල් සමහරවිට පුරුදු තාලෙට අර වමාරා කණ එක කරනවා. ඉතින් ඒ නිසා අපි ඔක අමතක කරලා එනේන දේ දිහා බලමු. මම දන්නේ මම මෙහෙම කිව්වට ඕන කෙනාට විසඳෙයිද කියලා නමුත් අපිට වෙලා දෙන්න බෑ මීට වැඩි ඒකට ඊගාවකට යනවා අපි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ආස්වාස ප්‍රස්වාසයේ හුස්ම රැල්ල නොදෙනී වැඩි වේලාවක් තිබෙන විට අඳුරු පැහැයක් ඇති වී ඒ නැති වී නිල් පැහැයක්ද ඇති වී ඒ නැති වී කොළ පැහැයක්ද ඊන්පසු සුදු පැහැයක්ද දිස්වේ මේ කුමක් හෝ ඇති වී නැති වේවි යන අනිත්‍ය ස්වභාවයක්ද විතක අඳුරු පැහැයක් පමණක්ද වර එක ඊතා සුදු පැහැයක් පමණක්ද දිස්වේ මේ தત્ත්වය පැහැදිලි කර දෙන මෙන් ගෞරවපූර්වක දෙපා නැමෙද ඉල්ලා සිටින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. ඔය මේවා කතා කරනවා කියන්නේම සත්‍ය කඩා ගන්නවා කියලා. එනේන දෙයට යන්න ඇරලා මිසක් ඇයි කහ පාට වෙන්නේ ඇයි කොළ පාට වෙන්නේ ඇයි රතු පාට වෙන්නේ කියන එක පරිස්සල ලියුම කියප එකට තමයි කියන්නේ. මේවා අල්ලගෙන එතන එතන නැවත නැවතත් ඒ වමාරා කෑම තමයි අපි සංඥා වශයෙන් පටලවෙන්නේ. මේ එන දෙයට ඕම යන්න හරි. මේ හීන පලාපල කී කිය දෙන්න ඕන කමක් නැත්තේ නේ. උත්තර බඳින්න ඕනේ නැහැ. ඒගොල්ලෝ ඉන්නේ ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රයකට යන්නේ එකයි තියෙන්නේ. මේ අඳුනගත්ත ගමන් හැම අඳුනා ගැනීමක් හරහාම ටැග් ගැහිම සිද්ධ වෙනවා. නතර වීමක් සිද්ධ වෙනවා. ඒකට අර ගමනේ වේගය කැඩෙනවා. ඒ නිසා මේ නොදක්කාසේ දිගට යන්න ගත්තොත් භවනා බොහොම සීඝ්‍රයෙන් ඉදිරියට යනවා. ඒ නිසා මේ හැම එකම තණ්හා ආසා. ක්ලේශ මාර සීනා. මොඛා ආවත්. ඒකේ අපේ ගමන බාධා කරන්න මිසක් මොකක්වත් නැහැ. ඒ නිසා බාධා කෙරුවට හැබැයි කැඩෙන්නේ නැහැ. බාධකලට පෞසිද්ධ වෙන්නේත් නැහැ. නමුත් කාලේ නාස්ති වෙනවනේ. එනිසා මේවා අහනකොට එක්කිනුට කිව්වට අනිත් එකන තේරුම් අරගන්න මේ පේන දේවල් නතර වෙලා විස්තර බලන්න යනවා කියලා කියන්නෙම වමාරා කෑමක් ඉදගේ ඒව නැත්නම් නිකන් කක්ක කනවයි කියලා වගේ. ඒක හොඳ නෑ එහෙම කියන්නේ නේ. පොඩි ළමයි නම් ඔය ගාලල්ල. උණ්ඩෝ රස්නේ ජීවිතේ කටි අම්මා පොඩ්ඩක් යහට ගිහලා එනකොට වැඩේ දීලා. අර ඒ එංගලන්තය ඇවිල්ලා ඒ නෝනා කෙනෙක් කියනවා දොස්තර නෝනා කෙනෙකුට අම්මා කෙනෙක් කතා කරලා කිව්වලු අනේ හදිස්සියට බබයි බල්ලයි ගෙදර දාලා ගියා ගෙදර එනකොට බල්ලා කක්ක කරපු ටික තීරම කාලා බබා දැන් මොකද කරන්න කියලා අහනවා මං කව වතුට්ටියක් පොවන්න කියලා අයකෝ ඒ ප්‍රශ්නයක් නැහැ ඉතින් බල්ලන් යවන උයේත් කියලා දෙයි ඒ වගේ තමයි හලපු ආපහු කණේක ඔච්චරමයි වැඩේ අතීතේමයි ජීවත් වෙන නිසා යන්නේකට යන්න අරින්නේ ඊගාට එන එක හරි හරි නැවුම්. ඉතින් මේ වමාරා කෑම හරහා තමයි පරිණාමය සිද්ධ වෙලා තියෙන්නේ. ඒක වළක්වන්න බෑ අපිට. භාවනාදී බුදුරජාණන්සේ කියනවා එනේන දිහා බලන්න. ඔවා ඔවට කුලප්පු වෙන ගතිය හොඳට දකින්න ඕක තමයි කෙලසෙනවා කියන්නේ. කුප්ප වෙනවා කියන්නේ. මායයි කියලා කියන්නේ. ඕක ගණන් ගන්න නැතුව එනේන දේ අදහන්න ගියාම පුදුම තිරියන් වීමක් සිද්ධ වෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. පින්වත් ස්වාමින් වහන්ස සක්මනේදී වම දකුණ ලෙස මෙනෙහි කර ඉන්පසු ඔසවනවා තබනවා ලෙස සක්මන මෙනෙහි කරමින් සක්මන් කෙලිමි යම් වේලාවකට පසු නිදිබර ගතියක් දැනේ එවිට මම දැන් සක්මන් කරමි යන සී ඇති කරගෙන නැවත සක්මන් කෙලිමි ඔසවනවා තබනවා ලෙස එසේ ටික වේලාවක් සක්මන් කර සිහියෙන්ම පුටුවක හිඳ මද වේලාවකින් පරයන්කේ වෙත ගියෙමි ස්වාමින් වහන්සේ මෙසේ නිදිබර ගතිය ඇති වූ විට සක්මනේදී කුමක් කළ යුතුද? කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔය සක්මන්ට ඉස්සෙල්ලම ලෑස්තිලා යන්න පුළුවන් සක්මන හරියනකොට අපි මෙතෙක් කල හැම සාකච්ඡා වගේ කිව්වා වගේ නිදිමත ගතියක් එන්න පුළුවන්. ඒ නිසා ලෑස්තිලා යන එක එකක්. නමුත් දරා ගන්න බැරි නම් සක්මන කෙලවරක තියෙන ආසනයක විනාඩි දෙකක් විතර වාඩි වෙලා ඉඳලා බලන්න කියලා කියනවා. පරියන්කයට යන්න එපයි කියලා කියනවා. ඊට පස්සේ ආයෙ සක්මනව කරන්න. ඒ නිසා මේක සක්මනේදී මේක විනිවිද දකින්නම ඕනේ. ඒ නිසා ඒක ඒ වෙලාවේදී පරියන්කට යෑම හෝ සක්මන් නැත කළ යන විනුවට අතරමැද තරන්දීමක් කරන්න කරලා මේක සක්මනේ හොඳ ලකුණක් එකක්. ඒ නිසා මම මේක හරහා යන්න ඕනේ කියන එක තමයි ඒකට තමයි උපක්‍රම හොයන්න ඕනේ. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ අද උදේ වැලිමළුවේ භාවනාවට ගියමි. තෝරාගත් මන්තිරුවක් දිගේ වම දකුණ ලෙසින් භාවනා කරනිමි. වට කිහිපයක් තරමක වේගයෙන් ගමන් කළ අතර කිමින් කිමින් වේගය අඩු වී එය විලුඹ ඇඟිලි යන ආකාරයටත් පසුව ඔසවමිමි ගෙන යමි තබමි යන ආකාරයටත් වැටුණි. ඒ වන විට වේගයේ ඊටම අඩු බවක් පෙනිනේ. කිසිවෙකුගේ කරදර ගෝසාවල් නොවැටහි. මේ වන විට මගේ ඇස් නොපෙනෙන මට්ටමටම වැසී තිබුණි. මන් තීරුව දෙපසින් විත්‍යක් ඇති බවත් ඒ තුල ගමන් කරන ආකාරයක් මට වැටහුණි. මන් තීරුව අවසානයේ සදා තිබූ බංකුවේ ගැටුණු විට පිය විසිහියට ආවෙමි. ඒ සමගම මා අඩියක් පමණ උස ඇති තාප්පේ උඩ වාඩි වී පරියංක භාවනාවට හිඳගතිමි. එම ඉරියව්ව කයට පහසු තැනක් බව වැටහුණි. හුස්ම ඉහළ පහළ ගැනීම අරමුණු කරගෙන සතියෙන් කළෙමි. සෑහෙන වේලාවක් ආනාපාන සතියේ සිත දෝලණය වෙමින් පැවතුනි. බාහිර සද්ද ඇතිමුත් ඒවා ඊතරම් භාවනාවට බාධාවක් නොවුනි. මේ වන විට ගස් අතරින් හිරු රැස් දකුණුපස මුහුණට වැටී තිබින. ඒ බාධාවක් නොවුනි. හුස්ම ඊටාම සියුම් වී නොදෙනී ගිය අතර තරමක සුදු මීදුමක් වැනි එළියක් මුහුණ වසාගෙන ඉදිරියේ දිස්විය. පළමුව ඉක්මනින් වෙනස් විය. එක් ඒත් ඉක්මනින් ඉක්මනින් එයම ඊතා ඉක්මනින් නැවත නැවත මතුවන්නට විය. මේ වන විට කයේ කිසිම දැනුමක් නොතිබිනි. එහි අනිත්‍ය ස්වභාවය මෙනෙහි විය. ගරුතර ස්වාමින් වහන්සේ වැඩදී ඇතොත් සමාවන සේක්වා ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය කරුණු පහදා දෙනමින් ඊතා යටහත් පහත්ව ඊතා කරුණාවෙන් ඉල්ලා සිටිනි. ඔබ වහන්සේ තුන්තර ආબોධියෙන් එක්තර ආબોධයකට පැමිණ උතුම් නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමි. හොඳයි ඒක අර මේකේ තියෙන පොඩි ගුණයක් පේන තියෙනවා සක්මනේ ඉඳලා පරියන්කට යෑමේදී ඊට පස්සේ පරියන්කෙන් නැගිටට පස්සේ කඩා ගන්න එපා. ඊගාව සක්මන්ට යනකම් ඒ ඒ ඇති කරගත්ත ගුණෝ දිකට ගෙනියන්න යෑමෙන් තමයි තමන්ගේ බහරණ තමන් ගරු කරන්නේ. දැන් හරි ගියා සක්මන ඉවරයි පරියන්ක ඉවරයි ඉතින් තලුවක සාදාලා යන්න ගත්තොත් අර එකතු කරගත්ත ගැම්ම එහෙම කඩලා යනවා. ඒ නිසා සක්මනේක යම් ආකාරයකට දක්ෂ වෙලා පරියන්කයට ගෙනිච්චාද අන්නේ පරියන්කෙන් ඇති කරගත්ත සතිය ඉරියව්ව වෙනස් කරාට ඊගාව ඉරියව්වට ඉරියාපත සංධිය හරහා ගෙන යෑමේ දක්ෂකම තමයි මෙතෙන්දි මතක් කරලා දෙන්නේ. තෙරුවන් සරණයි ගෞතතර සාමින් වහන්සේ වෙත. හෙට දිනෙන් අපගේ භාවනා වැඩමුළු අවසන් වන බැවින් මේ දක්වා පරියංක භාවනාවෙන් ලද අත්දැකීම් පහත ලෙස සාරාංශ කිරීමට කැමැත්තෙමි. පරියංකේ වාඩි වී විනාඩි 20ක් 30ක් අතර කාලයකදී හුස්ම රැල්ල තුනී වී සංසිඳී සමාධිගත වීමට හැකියාව ඇත. සමාධියේදී එතෙක් පැවති ධනහිස් වේදනාව නැති වී යන බව පෙනේ. තවද සමාධියේදී විවිධාකාර රූප දර්ශන ඇති වී නැති වී යන බව පෙනේ. ශරීරයේ විවිධ ස්ථාන විවිධ ශරීරයේ විවිධ ස්ථාන වලින් විවිධ වේදනා ඇතිවන බවක් දැනේ. විවිධ බාහිර ශබ්ද බාධක වලදී සමාධිය පවත්වාගෙන යා හැකි බවත් වැටහි. විවිධ සිතුවිලි ඇතිවත් එය සමාධියට බාධාාවක් නොවින. නොවන බව දැනි. මෙම අවස්ථාව තවදුරටත් පවත්වාගෙන යමින් මගේ ඊළඟ පියවර විය යුත්තේ කුමක්ද? යන්න ඔබ වහන්සේගෙන් උපදෙස් වශයෙන් යමක් ප්‍රකාශ කරනවා නම් ඔබ වහන්සේට ගෞරවපූර්වකව ස්තුති කරමි. ඔබ වහන්සේගේ උපදෙස් තව දුරටත් නිවසේදී මෙම ආනාපාන සති භාවනාව දිනු කර ගැනීමට උපකාරී වනු ඇතැයි සිතමි. ඔබ වහන්සේට පැතු බෝධියකින් නිර්වාණය අවබෝධ වේවා යයි පතමි. මේ වයිති ඇත්තටම මෙහිදී පෙන්වන්නේ අපිට මේ කරගන්න පුළුවන් පින තියනවාද? කුසලතාවයේ තියනවාද? උපනිෂේ සම්පatti තියනවාද කියලා. ඉතින් මේදී පුළුවන් බැරි බව පෙන්වනවා මිසක්කා ඉන් එහාට කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඒ කෙනාට කියන්න ඕනේ මේකට හරියන ජීවන රටාවක් සකස් කරගන්න. ගෙදර ගිහිල්ලා ආයෙත් මීහරකෙක් වාගේ මැටි මැටි පාගන මීහරකෙක් වගේ කරත්තා දින ගොණෙක් වගේ අදපන් වෛරෝ බරභාගේ කියලා කුණු කන්දල් ටොංගණන් අදින එක කරන්න දෙයක් නැහැ පෙරපව් කරලා තියෙනවා. නමුත් වැඳලා කියන්න ඕන කෙනෙකුට මට එකයි ඕන විවේකී. බුදුහාමුදුරණත් බුද්ධ පූජා තියලා හරි ගන්න මට විවේක ලැබේවා. ඕනම කෙනෙකුට කලු කවුතු හරි දෙන්න. මට විවේකේ දෙන්නේ කියලා. ඊට පස්සේ නිජපද භාවනා කරමු. ඒක කරගන්න නැතුව කරන්න බෑ. අර ජීවන රටාව සකස් කරගන්න නැතුව සම්මා ආජීවය සකස් කරගන්න නැතුව බඩ රස්සාව කරන්නේ සකස් කරගන්න නැතුව බුදුහාමුදුර මොනව කරන්නේ? බුදුන්සේ බෙල්ල දෙන ඔන්න ඔබට මෙච්චර පින් කියනවා. ඉතින් අය මේ කවුරු හරි වෙලා කියනවා මෙච්චර පොළොවේ යට දිනවා අඩි 17ක් කට මණිකා. ඉතින් මේ මනුස්සයෝ යුතු කරන්නේ නැහැ වරන් දෙන එක අපිට නෙදී අරගන්න එක. ඉතින් ඒක ගන්න බෑ කියලා හිඟා කකා මේක උඩ හිටියට කවුරුත් අනුකම්පා කරන්නේ නැහැ. ඉතින් මේදි මතු කළ දුන්නට පස්සේ සෑහෙන දෙලොක් අතර හිර වෙනවා. Tamanda සිද්ධ වෙනවා මේ ලෝකයා සන්තෝෂකරනද පහඳින්ද කඹරන්ද මැටි කරත්ත පහගන්න අදපන් වෛරෝ බරබයි කියලා අදින්ද මේ අපි ජීවත් වෙන්නේ මේ හම්බ වෙච්ච එකට ජීවන රටාව සකස් කරගන්න. ඒ නිසා ඒකට ගොඩාක් වැදගත් වෙන සම්මා වාචා. කටෙන්මයි නැහින්නේ. දැන් මට මේ වෙලාව තියෙන දෙපේ නැද්ද? හැරෙන්න වෙලාවක් නැහැ. මම කට ඉස්සර කරන්න කිව්වා. ඔක්කොමලා මේ පැහිකම් කරලා වණ කරගෙන තියෙන කට ඉස්සරහ. නිසා පුළුවන් තරම් ගොළුෙක් වගේ හැසිරෙන්න. කම්මන්ත. අනවශ්‍ය බිස්නස් ආගන්න එපා. කොහොම කරුවක්වත් අපේ බඩ වියතක් විතර තියෙන ඕක විතරයි කන්නේ. ඕක හම්බ කරන්න ඔච්චරම නටන්න ඕන. ඔච්චරම මැරෙන්න ඕනේ. Tamange බඩ විතරක් ගන්න. දවසට කන්නේ ඔළු ගෙඩියක් තරම් ප්‍රමාණයකලු ඕනම හතේ. ඉතින් ඒකනේ අපි මේ ඔච්චර මැරෙන්න හදන්නේ. ඒ නිසා දෙන බන්දුල් මල දානයක් කාලා විවේකේ හදාගන්න. ඉතින් ඒකට නම් කියන දෙන මට තේරෙන්නේ නැහැ. මං විතර දක්ෂකෙක් මුළු ලෝකෙමත් නැහැ. ඒක මං දන්නවා. අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මුල් දිනේදී ආස්වාස ප්‍රස්වාසයේ තුනී වීමත් පසුව නොදෙනී යාමත් හිස් අවකාශයේ බලා සිටීමත් පසුව ශරීරයේදී ශරීරයේ විවිධ වේදනාවන් වල ධාතු ස්වરૂපයක් දැකීමෙන් පසු ඔබ වහන්සේ ඊයේ දිනේ ධර්ම දේශනාවට පසුව ආස්වාස ප්‍රාස්වාසයේ දෙස වඩා සමීපව නිරීක්ෂණය කළෙමි. ඔබ වහන්සේ කියූ පරිදි සමාධියෙන් බැහැරට සතිය පමණක් පෙරමුණේ තබාගෙන භාවනා කළෙමි. එවිට ආස්වාසය සිහින් දිග නලයක් ලෙසත් මුල මැද අග දුටුවෙමි. තවත් වේලාවක ප්‍රාස්වාසයේ මුල් මුල හීන්වද මැද වමට හෝ දකුණු දෙසට නැඹුරුවද වම් දකුණු නාස්පුඩු වලට සාපේක්ෂව වරහන් ඇතුළු. අග හීන්වද දිතිමි. බොහෝ විට නාස්පුඩු දෙකේ වේලාවන් දෙකකදී එසේ දිස්විය. ප්‍රාශ්වාසයේ මුල හිම්වද මැද සහ අග එන්න එන්න පළල් වන ස්වરૂපයේද අග හිස්සේ විසිරුණු ස්වરૂපයේද දිතිමි. දිගටම ආස්වාස ප්‍රාස්වාසයේ යෙදෙන විට ආස්වාසයේ මුල ඇතිවීම ලෙසද අග නැතිවීම ලෙසද අවබෝධ විය. ප්‍රාස්වාසයේ පටන් ගැනීම ඇතිවීම ලෙසත් අග නැතිවීම ලෙසද අවබෝධ විය. එලෙස ඇතිවීම නැතිවීම මෙනෙහි කළේය. ඔබ වහන්සේගෙන් වැඩිදුර අවවාද උපදේශ ඉතා ගෞරවයෙන් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. ඔබ මේකට අරමුණත් එක්ක ආද වීමක්, සමීප වීමක් සහ උත්සන්න වීමක් වෙනවා. ඒතකොට පුළුවන් තරම් අරමුණේ විස්තර ගන්න ඕනේ. ව්‍යංජන අන ව්‍යංජන අංග ප්‍රත්‍යංග වශයෙන් සටහන් ආකාර වශයෙන් අරමුණ හොඳට සමීප වෙලා නිරීක්ෂණය කරන්න ගන්න ඕනේ. ඒ නිරීක්ෂණ කරුදා වාර්තාවටත් දාන්න ඒ පමණට භවනා දියුණු වෙනවා. හම්බෙච්ච වෙලාවේ අරමුණේ හැකිතාක් තොරතුරු ලබා ගැනීම තමයි ඒකට කියනවා ධර්ම ඕජාව ධර්ම රසය ඉතින් හම්බෙච්ච වෙලාවේ ධර්ම රසය උකහා ගන්න. එතකොට අපිට නීවරණේ නැති ප්‍රශ්නෙත් ප්‍රශ්නේ උත්තරෙත් හම්බ වෙනවා. බාහිර දේවල් වලින් කරදරේ නැති වීම සිද්ධ වෙනවා. ඒ තරමටම අරමුණට සමීපව නිරීක්ෂණය කරලා ඒ ටික පුළුවන් තරම් කමඨහන් වාර්තාවට ඇතුළු කරන්න බලන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී පෙර දින සන්ධ්‍යාවේදීත් අද උදෑසනත් පෙරුවන් නැමෙද සක්මන් පතේ සක්මනට මුහුණලා සැහැල්ලුව ඍජුව සිටගතිමි. එම ඉරියව්වට සිත යොදවා වර්තමාණයට සිහියෙන් යොමු වෙමි. එහිදී පෙරමින් වම දකුණ ලෙස හෝ ඔසවනවා යවනවා තබනවා වෙනුවට වම දකුණ පාදයක් සිහියෙන් තබාගෙන මෛත්‍රී භාවනාවට දැඩි ලෙස සිත යොමු කරගනි. කරගතිමි. මෙසේ විනාඩි 45ක් පමණ ඊටමත් හොඳින් සක්මන අත්විඳෙමි. වෙන කිසිම රූපයකට මාගේ සිත නතු කර ගැනීමට නොහැකි විය. සතිය දිගටම පවත්වාගෙන ගියෙමි. අනතුරු අවසානයේ දක්වාම සුවපත් වේවායයි මෙනෙහි කරමින් සිටින විට කයෙහි සැහැල්ලුවක් දැනුණු නිසා පරියංක භාවනාව සඳහා භාවනා ශාලාවට ගොස් පරියංකයට හිඳගතිමි. මෙසේ සක්මනේදී මෛත්‍රී භාවනාවට යොමු වීම පිළිබඳව ගෞරව නමස්කාර පෙරදැරිව ඔබ වහන්සේගෙන් කමඨහන් යදිමි. පරියංක භාවනාවේදී එළඹ සිහියෙන් යුතුව සමබරව සැහැල්ලුව බද්ධ පරියංකේ ඉඳගතිමි. කයේ ඉහළ කොටස ඍජුව තබාගෙන සර්සන ක්‍රියාවලිය සිදුවන ආකාරය මෙනෙහි කළෙමි. ඉබේ සිදුවන ආනාපානයට අනුව උඩුකයට සිත යොමු කරගතිමි. ආස්වාසය ප්‍රස්වාසය දැනුණද ඒ බව මෙනෙහි නොකර සිටීම. ඊතා සැහැල්ලුවෙන් කයට හුස්ම වැටෙන බව දැනුණත් ඒ ගැන මෙනෙහි නොකරම රූප වලින් බාධා නොමැතිව විනාඩි 20ක් පමණ සිටීම. හදිසියෙම සිටවිලි රූපයක් එන බව දැනුණද ඒ පළවා හරිමින් දැඩි ලෙස සතිය පිහිටුවා ගැනීමට අදිටන් කරගතිමි. අනතුරුව පරයන්ක භාවනාව කිසිදු බාධාවකින් තොරව නොනවත්වාම කරගෙන ගියෙමි. සියල්ල නොදෙනී නොතේරී ගොස් ඊටමත් සැහැල්ලු වී බෙල්ල පහත් වීගෙන යන ස්වરૂපයක් දැනුනි. මෙසේ නොනවත්වාම දිගටම එළඹ සිහියෙන් සිටීමට හැකියාවක් ලැබුණි. සතිය දිගටම විනාඩි 45ක් පමණ පවත්වාගෙන යාමට හැකිය. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගෙන් කමඨහන් යදිමි. ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී උතුම් නිර්වාණයම නිර්වාණයම ලැබේවා. සත්‍ය වඩනවා නම් ඔය අපි ඉල්ලන හැම දෙයක්ම සිද්ධ වෙනවා. මේ විස්තර කරන්න ගියාට මේ සක්මණේ හොඳ මෛත්‍රියක් තිබුණායි කියලා අහගෙන ඉනකොට වෙන්නේ පරියංග ඊට වැඩිය මෛත්‍රියක් තිබිලා තියෙනවා. පරියංග ඊට වැඩිය ඉදුම් හිතුම් පහසුකම් තිබිලා තියෙනවා. සුඛී අත්තානම් පරිහරාමි ලැබුණු ශරීරේ මං සුවසේ පරිහරණය කරනවා. එදි ඕකෙන් එපිට යන හැම වෙලාවෙම කඹරනවනේ. ඕකේ එපිට යන හැම වෙලාවෙම මීහරකෙක් වැටි පාගනවා වගේ. ඔකේ පිටට හැම වෙලාවෙම පරකරත්තේ කරේ තියන අදින මීහරකෙක් වගේ. මේ ශරීරයත් එක්ක ඉන්න ඔය තමයි මෛත්‍රිය කියන්නේ. එයිසා සතිය අරගෙන යනකොට ඕනේ වචනයක් දාන්න. කොයි වචන දැම්මත් සතර බ්‍රහ්ම විහරණම සිද්ධ වෙනවා. සම 40 කර්මස්ථානම සිද්ධ වෙනවා. 14ක් මේ කායනුපස්සනව සිද්ධ වෙනවා. නිසා සතිය ඉස්සරහට පස්සේ කොණ්ඩේ තියෙනවා නම් දෑතට බැඳ හැකියි. මොන නම දැම්මත් සතිය වැඩෙනවා නම් දෙකටම සාදු කියනවා අපි. අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. ලනුපැදුරේ සක්මන් භාවනාව කරන විට වාර 7ක් 8ක් පමණ යන විට পায় ඔසවනවා තැබීමටත් අපහසු වෙනවා. මේවා මගහරිමින් උත්සාහයෙන්ම සක්මන කරනවා. වැටෙන්නත් යනවා. වීර්ය අරගෙන දිගටම තව වාර 4ක් 5ක් කර නැවත නැවත කරනවා. සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරකම් බව දකිනවා. දිගටම මෙසේ සිතමින් සක්මන් කරගෙන යනවා. පරියංක භාවනාව. සුදුසු පරිදි වාඩි වී ඉරියව්වට සිත යොමා මම මෙතන වර්තමානයේ ඉන්න බව දැනගෙන ආනාපානය කරනවා. මෙසේ කරගෙන යන විට ආස්වාස ප්‍රාස්වාසයේ තුනී වී පප්පේ සහ උදරයේ චංචල ගතිය දකිනවා. මෙසේ දිගටම කරන විට මෙයත් බිඳි බිඳී සියුම් වෙවි යනවා. එවිට සිත හරිම කීකරු වෙලා කියා දැනෙනවා. මෙසේ දිගටම බලාගෙන ඉන්නවා. මේ වේලාවේ ආස්වාස ප්‍රස්වාසයේ දැනෙන්න පටන් ගන්නවා. මම දැන් ආස්වාස ප්‍රස්වාසයේ දෙස බලා ඉන්නවා. වේලාවකට සතුටක් දැනෙනවා. පැත්තකින් කකුලේ වේදනාවක්ද දැනෙනවා. ඒකත් වෙනස් වෙවි පවතිනවා. මෙසේ දිගටම කරගෙන යාමට උපදෙස් පතමි. අපේ ලොකු ස්වාමින් වහන්සේට මේ අත්භවයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. මේකෙතර ආඩම්බරයට මේ ලනුපැදුරේ සක්මන තමයි තියෙන්නේ. මට ඒකට නිකන් තරහක් යන හොම්බට දැද්දමලා ඉන්නේ කියලා. අච්චර වැලි මලුවක් තියේදී යන්නේ නැතුව අර මේ වැලි මේ මේකේ කොකං ගගා ඉන්නවා. ඒ නිසා ඔයිට ගොඩාක් වෙනසක් වෙයි. වැලි මලුවේ සක්මන් ගන්න පරියන්කේ ඉන්නකොටත් ඒ වගේ තොරතුරු වැටෙන්න පටන් ගත්තා නම් බාධාවක් නැත්තම් වැඩි වේලාවක් ඒක දිගටම අරමුණට මුණ දාලා එළඹ සිට 100 පැවැත්වීම තමයි දිගට පවත්වා ගැනීම සඳහා කරන්න තියෙනෙත් එච්චරයි කෙරෙන්නේත් එච්චරයි. ඒකට උපදේශ ඕනේ ඕක ඔය වගේ කෙනෙකුට කරලා තියෙන කඩා ගන්න නැතුව බාධා කර ගන්න නැතුව යන්න කියන එක විතරයි. තෙරුවන් සරණයි. ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. අද දින විනාඩි 45ක් මමන සක්මන් කළෙමි. පා එසවීම, ඉදිරියට ගෙන යාම, තැබීම දැඩි උනන්දුවකින් සා සිහියෙන් සිදු කළා. පතුලට දැනෙන තද ගති, සියුම් ගති, තෙතමනයන් ගැන ඊතා තදින් මනසට ගත්තා. යම් යම් ශබ්දද සිත වෙනස් වෙනත් දැකීම් නිසා වරින් වර සිත චංචල වූ නමුත් නැවත කමඨහනට යොමු කර ගැනීමට සමත් වුණා. හිත දිනෙන් පසු ඔබ වහන්සේලාගෙන් සමුගන්නට සිදු වුණා. හේයින් මෙම භාවනාව නිවසේදී වැඩි දියුණු කර ගැනීමට ඉදිරි පියවරක් සම්බන්ධයෙන් උපදෙස් පතමි. හරිමං හරිමග සොයා යන අයට නිවැරදි මම්පෙත් හෙළි කරලීමට ඔබ වහන්සේ ගන්නා වීරයට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. පරිශල කියපු විදිහට තමන්ගේ ජීවන රටාව සකස් කරගන්න අනවශ්‍ය අහකයන්යි රෙද්දස්සේ දාගන්න එපා. අනවශ්‍ය කට්ටියත් එක්ක කතා කරලා පටලවා ගන්න එපා. අනවශ්‍ය කර්මාන්ත වලට යන්න එපා. ජීවන රටාව. ඒකට අපි කියන්නේ සම්මා ආජීවය කියලා. ඒකට සාමාන්‍ය බුද්ධිය තමයි තියෙන්නේ. මේ දැනුම ඒකට උදව් කරගෙන ගැලවිඥා පුරුදු වෙයි. ඒක තමයි කියන්න තියෙන්නේ. අවසාන ප්‍රශ්නේ. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. ගෞරවනීය සාමින් වහන්සේ. සක්මන් කිරීමේදී සතිය හොඳින් පරයන්කයට වඩා හොඳින් පිහිටුවා ගත හැකි බව සිටී. අද දිනේදී සක්මන් කිරීමේදී විවිධ විඳීම් සමග සිටවිලි ගලාවත් ඒ සිටවිලි කෙමෙන් තුනී වී නැවත වම දකුණ ලෙස සක්මනෙහි යෙදීමට හැක. ඇතැම් විට නිදිමත හෝ ඔළුව බර ගතියක් දැනේ. මද වේගයකින් සක්මනෙහි යෙදෙන්නට පටන් ගත්තාද පසුව කිමින් වේගය අඩු වී ශරීරයේ ඍජු වෙනවාක් මෙන් දැනේ. මෙලෙස පය දෙකක් පමණ එක දිගට කර අවසන් කළ විට ප්‍රබෝධමත් බවක් ශාන්ත බවක් දැනේ. පරියංකේ යෙදෙන්නේ සක්මන් කළ පසුවයි. ආස්වාස ප්‍රස්වාසයේ වශයෙන් සිතමින් සිටින විට මුලදී විවිධ රටා රූපාදිය පෙනුනාද සිත පිට යන්නේ නැත. හුස්ම ආස්වාසය ප්‍රස්වාසයේ වශයෙන් දිගටම සිදුවේ. නමුත් ටික වේලාවකින් ඔළුව ඉදිරියට පිටුපසට සෙමින් වැනෙන සුළු බවක් දැනේ. කෙසේ හෝ අවසානයේදී ප්‍රබෝධමත් බවක් දැනුණාද භාවනාවේදී කිසිවක් නොදැක්කාමින් කිසිවක් මතක නැත. ඇතැම් විට ක්ලාන්ත ගතියක් හෝ ඔළුව රිදීමක් ද ඇති වේ. ගරු ස්වාමින් වහන්සේ මා ආධුනිකයෙකු වශයෙන් පටන්ගත් මෙම භාවනාව දිගටම කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි. ඔය මේක ලියලා තියෙන විදිහට කයේ හිත පැවැත්වීම, ඉරියව්වේ හිත පැවැත්වීම මේකටයි මෛත්‍රී කියලා කියන්නේ මේකමයි. ඒකට මේ ක්‍රම සහ විදි සකස් කර ගන්න ඕනේ. භාවනා කරන්න දවසේ හොඳම වෙලාව. දුවට පහසුවෙන් වාඩි වෙන්න. පරිසරය සකස් කරගන්න. මේක නේ දනුකන්දේ ගහනවා වගේ ඇඹුල්ලම කන්නවා වගේ අමෝරාවෙන් කෙරුවට කරලා බලන්න ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මෛත්‍රී කරන හැම වෙලාවෙම පහසුකම් ටික දීලා කරන්න පටන් අරගත්තට පස්සේ මේ තියෙන අත්දැකීම හැම වෙලාවෙම ඉදිරියටනේ තල්ලු කරන්නේ. හැකි සංඥාවනේ දෙන්නේ. ඉතින් ඒ නිසා ඒකට ওই හැකි සංඥාවට සාමාන්‍ය බුද්ධිය එකතු කරන්න. බොඩි නොලෙජ් කියලා මේකට කියනවා. අපේ ඇඟේ තියෙනවා මේ ඥානෙ. මොකක්ද ඇඟට ඕන කරන්න කියලා පිටරටින් විශේෂඥ අපිට අවශ්‍ය නැහැ. ඒ නිසා හොඳට පහසුවෙන් වාඩි වෙලා වැඩි වේලාවක් ඇඟ හිතට කියන්න කයත් එක්ක ගත කරන්න. ඒක තමයි දෙන්න තියෙන දල උපදේශය. හොඳයි ඉවර කරන්න ඉසල වෙන කාට හරි වෙනම පෞගේ දවස් දෙකේම අපිට මේ ප්‍රශ්නේ ආන්න බැරි වුණා. ප්‍රශ්න ඉවර කරන වෙලාව පහුවෙලා නිසා අදත් පොඩ්ඩක් පහුවෙලාදී ඒ වුණාට වෙන කාට හරි තියෙනවද මේ කල්තබූ ප්‍රශ්න? නැත්නම් දීප උත්තර පිළිබඳව තව විස්තර එහෙම නැත්නම් අපි යනවා මේ සක්මන් භාවනා සඳහා. දයි සන්තෝසයි වෙන ප්‍රශ්නයක් නැත්තේ නේ අපි ඒකට තුනට රැස් වෙනව නැවතත් පරියංක භාවනාවක් සඳහා ඉතින් අපි කාලය ගන්නවා සක්මන් භාවනාවට සම්බන්ධ වෙච්ච සීළු දෙනාටම තෙරුවන් සරණයි.